නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ මොහොතේ අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ පංචේන්ද්‍රිය භාවනාව. පංච උපාදානස්කන්ධය පිළිබඳ තථාගත කමඨාන තමයි අපි මේ මොහොතේ වඩන්නට බලාපොරොත්තු වෙන්නේ. අපගේ අවබෝධය දැනුම ශීඝ්‍රයෙන් ඇති වෙන්නත් වටා ගැනීම පාසු කරවීම පිණිස අපි මේ භාවනාවට පංචේන්ද්‍රිය භාවනාව කියලා නම ලැබුවා. මේ භාවනාවේ සැබෑ නිර්වචනය තමයි පංච උපාදානස්කන්ධය පිළිබඳ භාවනාව. ඇස මත සිත පිහිටා සිය පවත්වමු. භාවනානුයෝගීව මේ ධර්මතාවයේ ශ්‍රවණය කරමු. ඇස කියන්නේ ඒ ඉන්ද්‍රිය අඳුන්වන්න තියපු නමක්. ඇස කියන්නේ අපට මේ ලෝකේ නැවත ඉපදෙන්න උත්පත්ති ආදලා දෙන ආයතනයක්. මේ ඇස කියන ආයතනය නිසා මේ සංසාරයේ කෝටි වාරයක් අපි ඉපදිලා දුක් විඳිනවා. අපේ නිවන ඈත් වෙන්න මේ ඇස හේතුවක් වුණා. ගොඩාක් දුක් විඳින්න මේ ඇස හේතුවක් වුණා. මේ ඇස් දෙක දියා පැහැදිලි පිරිසිදු වතුරක ගලාගෙන ඇවිල්ලා වලවල් වල පිරිච්ච වතුරවල තපෝවනේ ඇස් දෙක අරලා බලනකොට විශාල ලැජ්ජාවක් දැනුණා. විශාල දුකක් දැනුණා. විශාල ප්‍රීතියකුත් දැනුණා. ආස්වාදය ආදීනව නිස්සරණය කියන මේ ධර්මතාවයන් තුන තමයි එදා පැනුනේ විශාල දුකක් වෙනුණා. විශාල ලැජ්ජාවක් වෙනුණා. විශාල සන්තෝෂයක් වෙනුණා. ඒ පෙනිලා තියෙන්නේ ආස්වාදේ ආදීනව නිස්සරණය කියන ධර්මතාවය. මේ තරම් මේ ලෝකයේ හැමතැනම ඉපදුනා නම් හැම රිසිවරයෙක් මුනිවරයෙක්ම ආශ්‍රය කළා නම් හැම බුද්ධ ශාසනයම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහය මේ ඇස් දෙකින් දැක්කනම් ඒ තථාගතයන් වහන්සේලාගේ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ සම්මා සම්බුද්ධ මුඛයෙන්ම දේශනා කරනවා මේ කන් දෙකෙන් ඇවුනනම් ඇයි තාම මගේ වැඩ නිමා වුන්නේ නැත්තේ බුදුවරුන්ට පිටුපාපු ඇස් දෙකක් නේද මේක ඒ උත්තමයන් වහන්සේලාගේ ಗುಣධර්ම ඉදිරියේ ඉපදීමට වැඩ කරපු ඇස් දෙකක් නේද? ඒ කමඨාන් වලට ධර්ම වලට පිටුපාලා රාගෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කටයුතු කරපු ඇස් දෙකක් නේද මේක? විශාල ලැජ්ජාවක් දැනෙනවා නේ මේ ඇස් දෙක මට මේක තියාගෙන ඉන්නත් ලැජ්ජයි. මේක උගුලලා විසි කරන්න වටිනවා. මේ ඇස් දෙක තරම් මට ලැජ්ජාවක් මේ ලෝකේ නැහැ කියලා හිතෙනවා. ඒ වගේම තමයි අද මේ ඉපදිලා මන් දුක් විඳින්නේ බඩගින්න දැනෙන්නේ මාංශය දැනෙන්නේ උදකලාව දැනෙන්නේ පාළුව දැනෙන්නේ කිසිම කෙනෙක් පීඨකට සරණකට නැහැ අඩු වයසේ පුංචි කාලේ මාව තපෝවණියට තනි කරලා අතරමං කරලා යන්නේ නමක් නැහැ බඩගිනි වැඩි වෙනකොට මේ ගයේ කොළ සුදුසුද මේ ගයේ කොළ සුදුසුද කියලා වැටහෙන්නේ බඩගිනි වැඩි මරුණත් කමන්නේ කියලා අවුවෙච් එක කාලා දැම්මා මරුන්නේ බලනකොට මේ ලෝකයේ සතරමා භූතයා සතරමා භූතයාට එකතු වෙනකොට ඒකෙන් අකටයුත්තක් වෙන්නේ ධර්මතාවයක ඉඳගෙන අපි යම් කිසි දෙයක් ගත්තොත් ඒ ධර්මය ආරක්ෂා කරයි ධම්මෝ රක්කති ධම්මචාරී එහෙනම් ධර්මයේ යම්කිසි කෙනෙකුගේ සිතේ පවතිනවා නම් මේ සතරමා භූතනම් හෝ ධර්මයව රකින්නවා කියන ධර්මතාවය එතන ඔප්පු වෙලා. එහෙනම් මේ විදියට ගොඩාක් දුක් විඳලා දුක් විඳලා මේ ඇස් දෙක දුකයි කියලා වැටුණා. විශාල සන්තෝෂයක් දැනුණා. මොකද්ද මේ සන්තෝෂය? මේ ලෝකේ ජීවත් වෙන්න මට අවස්ථාව හම්බ වුණා. මේක දියුණු කරගන්න මිනිස්සුත් බව හම්බ වුණා. මට උදකලාවෙන් මේක දියුණු කරගන්න බාහිර කරදර වලින් තොර වූ පරිසරයේ මට පූජා වුණා. කවුද මේ දාණය දුන්නේ මට? මාගේ කර්මය දෙන දානං කම්ම දානං ධම්ම දානං ජිනාති කියලා අලුත් ධම්මපදයක් සංස්කෘත වලින් මගේ කුටියේ කෙටුවා කම්ම දානං සබ්බ දානං ජිනාති මේ ලෝකයේ ඍෂිවරයෙක් දේශනා කරන බුදුවරයෙක් දේශනා කරන ධර්මය පවා පරද්දනවා මේ කර්ම දාණය. තථාගතයන් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා දුන්නේ කර්මයේ දීපු දාණයෙන් නෙමෙයිද? ඒ අවබෝධ ඥාණය තථාගතයන් වහන්සේට දුන්නේ කර්මය නේද? එහෙනම් උන්වහන්සේ පාරමිතා පුරලා ਸਰව සම්පූර්ණ වෙනකොට ඒ සෑම හේතුවක් නිසා අටගත්ත ඵලයක් කර්මයේ දායාදයක් සම්මා සම්බුද්ධත්වය එහෙනම් කර්ම දාණය මේ ලෝකේ ඔක්කම දාන පරාජය කරනවා මට මේ ලැබිලා තියෙන පරිසරය මගේ කර්මය මට දීපු දානයක් අසද්දුස මහා දානයක් මේ පේන සෑම ස්වභාවික සම්පත් දියැලි වතුර සීතල මේ හැම එකක්ම මගේ කර්මය මට දීපු දානයක් මේ උදකලා පරිසරය මේ කර්මය මට දීපු දානයක් මට සිතන සිතිවිලි යන එකක්ම මාගේ කර්මය මට දෙන දානයක් මට දැනෙන තනිකම පාළුව සිතේ නිරෝධභාවය ශුන්‍යභාවය මගේ කර්මය මට දීපු දානයක් මේ විදියට දාන පාරමිතාව කියන පළවෙනි පාරමිතාව පිරුවා සෑම තප්පරයක් ගානේ දන් දුන්නා. හැම නාමයක් රූපයක් චලනයක් පිළින්ම දන් දුන්නා. ගස්කොලන් එල්ලෙනවා හරි සන්තෝසයි. ගස්කොලන් සන්තෝෂයෙන් ඉන්නවා. එහෙනම් තව කෙනෙකුගේ සන්තෝෂය දැකලා සන්තෝෂ වෙන ගුණය මට වඩා ගන්න මගේ කර්මය මට දානයක් දුන්නා. පීඩණයකටපත් වුනොත් සෙලවෙනවා. එහෙනම් ඇස කන දිව නාසය සමසිතේ පීඩණය ඇති වුණොත් මම සෙලවෙනවා කෙලෙස් ඇති වෙනවා අන්න ඒක අවබෝධ කරගන්න විශ්වයෙන් මට දානයක් දුන්නා හැම තප්පරයක් ගානේ දාන පාරමිතාව ලෝකෝත්තරව සිතනකොට කල්පනා වුණා මේ චක්කුව තුළ තියෙන සෑම රූපයක්ම සංඥා සංස්කාර ධර්මයක්ම දානයක් මේ දාණය එදා තේරුණා. ඒ නිසා මේ ඇස්වලට පේන හැම දෙයක්ම දානයක් වශයෙන් දැක්කා. ඇස් මත සිත පීඨ වීමත් දානයක්. මොකද්ද ඒ එකතු වෙලා තියෙන තැම්පතු නිරෝධ කරන ධර්මතාවය. එහෙනම් ඇසේ ගොඩාක් දේව තැම්පත් වෙලා මේ ලෝකේ හැම දෙයක්ම බලලා ඒවා ගබඩා වෙලා ඒ හැම දෙයක්ම නිරෝධ කරන්න යම්කිසි ප්‍රතිපදාවක් පුරනවා නම් යම්කිසි ක්‍රියාවලියක නිරත වෙනවා නම් ඒ සෑම විනාඩියක් ගානේ ඒ චක්කුවේ තියෙන දේවල් අත්තරින නිසා නිරෝධ කරන නිසා එයා චක්ක ප්‍රසාද දානයක් පූජා කරනවා. එහෙනම් අපට මේ ලෝකේ ඇස මත සිත පීඨලා භාවනාව තුලින් අපට රූප දානං කියලා අලුත් දානයක් අපි මේ ලෝකෙට කියනවා රූප දානං සබ්බ දානං ජිනාති මේ ලෝකයේ තියෙන සෑම සංඥා සංස්කාර ධර්මයක් තුළ පවතින රූපයෝ මා විසින් එකතු කරගත්ත රූපයෝ මා විසින් නිස්පාදනය කරගත්ත රූපයෝ මා කැමැත්තෙන් තැම්පතු කරලා නඩත්තු කරන රූපයෝ මම දන් දෙනවා අත්තරිනවා නිරෝධ කරනවා බලන්න මේ ධර්මයේ කොච්චර සුන්දරද කියලා අපගේ මිනිසත් භවයේ වටිනාකම කියන්න වචන නැහැ කියලා හිතනවා. ඇයි මිනිසාට විතරයි මේ ධර්මයේ සුවේ විඳින්න පුළුවන්කම තියෙන්නේ? අසමත සිත පීඩලා සිහිය පවත්න හැම මොහොතෙම ඇසේ තියෙන ගොඩාක් රූප නිරෝධ වෙලා යනවා. රාගිකව ලෝකෙ දිහා බලන ඒ රාගික රූප නිරෝධ වෙලා යනවා. ද්වේෂයෙන් ලෝකේ දිහා බලන ඒ රූප ටික නිරෝධ වෙලා යනවා. තරාවෙන් ලෝකේ දිහා බලන ඒ රූප ටික නිරෝධ වෙලා යනවා. මුලාවෙන් ලෝකයේ දියා බලන ඒ රූප ටික නිරෝධ වෙලා යනවා මේ විදියට මේ ඇසේ තියෙන රූප අපි දන් දීලා අත්හැරලා ඉවර කරනවා ඇස මත සිත පීඨන භාවනා යෝගියා දානංච ධම්මචර්යාච කියන තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දසපාරමිතාවේ පළවෙනි පාරමිතාව පුරනවා. අපි ඊතාගෙන හිටියා ඇසමත සිත පීතලා කරන භාවනාව ඇසට කරන එකක් මගේ ඇස වෙනුවෙන් මම කරන එකක් කියලා නෑ ඒකේ ධර්මතාවය අපි තාම දැකලා නෑ දාන පාරමිතාව පුරනවා මේ ලෝක සත්‍යය කෙරෙහි තවත් කොච්චර කාලයට කාමයෙන් බලන්නද ද්වේෂයෙන් බලන්නද තෘෂ්ණාවෙන් බලන්නද වෛරයෙන් බලන්නද ඇයි මම එහෙම බලලා පුරුදු කරලා චක්ක ප්‍රසාදයේ තැම්පත් කරපු නිසා ඒ මතකයන් අවදි වෙලා මේ ලෝකේ ඉන්න සෑම සත්වයාම මම කෙලෙස් වලින් බලනවා මාගේ රූපයෝ අසත්පුරුෂ රූපයෝ මාගේ රූපයෝ කෙලෙස් රූපයෝ මාගේ රූපයෝ දුක්ඛ රූපයෝ මාගේ රූපයෝ භවගාමි රූපයෝ මේ අනුසෝතගාමී රූප ටික නිරෝධ කරන්න තථාගතයන් වහන්සේ අපට අනුකම්පා කළා උන්වහන්සේගේ ශාසනය තුල පංච උපාදානස්කන්ධ භාවනාව ඒ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කළා. ඇස මත සිත පීටලා ඇසේ තියෙන කැළඹිච්ච ස්වභාවය පීඩන ස්වභාවය අඩු කරමු. මෛත්‍රියෙන් දයාවෙන් කරුණාවෙන් ලෝකෙ දිහා බලනකොට අකුසල දේවල් නිරෝධ වෙච්ච ධර්මානුකූල රූප විතරක් අපට පේන්න පටන් ගන්නවා. එහෙනම් අපේ ඇසෙන් නැවත කවදාවත් සංසාරයේ උත්පත්තියකට ගන්නෙ නෑ. මේ ලෝකේ නැවත කවදාවත් ඉපදෙන්නේ නෑ. ඇස නිසා උත්පත්තිය අපට අයිමි වුණා. ඇස නිසා උත්පත්තිය අයිමි වුණා නෙමෙයි. මාර්ගඵල ඥානවලටපත් වෙන්න ඉපදීම නවත්ත ගන්න සුදුසුකම් ලැබුවා. ඇසේ සිත පීතලා ඇසේ තිබෙන සිත පිළිබඳව සීය පවත්තලා ක්‍රමානුකූලව ඒකේ පීඩනය කම්පන අඩු කරලා ඇසේ තියෙන ක්‍රියාකාරී ස්වභාවය පියවරෙන් පියවරට ක්‍රමානුකූලව නිරෝධ කරලා ඇසේ ක්‍රියාකාරීත්වය නවත්තලා දානවා. කැමරාව නිකන් තිබ්බාම රූප පේනවද? නෑ නේද? ඇයි කැමරාවට රූප පේන්නේ නැත්තේ? ඒක ක්‍රියාකාරී ස්වභාවය තුල නෑ. ඒක විදුලියට සම්බන්ධ කරලා නෑ. ඒක ඒ විවෘත කිරීමේ බොත්තමින් ඒක ක්‍රියාත්මක කරලා නැහැ. එහෙනම් ඒ වගේ ක්‍රියාවිපිරිත වෙච්ච කැමරාවක් වාගේ වෙනවා මේ S2. අසමත සිත පීතලා සීය පවත්තලා කම්පනයේ පීඩනය අඩු කළාම තාම පරිපතේ ක්‍රියාත්මක නොකරපු කැමරාවක් හැමදේම පේනවා. පේනා වුණාට ඡායාරූ වෙන්නේ නැහැ. එහෙනම් ශ්‍රව්‍ය දුසිය කියන මොකවත් මේකේ ප්‍රතිගත වෙන්නේ නැහැ. ගබඩා වෙන්නේ නැහැ හේතුව කැමරාව ක්‍රියා විරහිත වෙලා. එහෙනම් අපි මේ ලෝකෙ දිහා බලන්න ඕනේ ක්‍රියා විරහිත වෙච්ච ස්වභාවයෙන්. හැම දෙයක්ම අපට පෙනුනට කමන්නේ නැහැ. හැබැයි අපි බැලුවොත් එතන අලුත් සංඥා සංස්කාර ධර්මයක් නිස්පාදනය වෙලා ඉපදීමට දුක් විඳින්නට හේතුවක් ඇති වෙලා එහෙනම් අපේ චක්කුව ක්‍රියාවිරහිත වෙච්ච කැමරාවක් වාගේ නැවතිච්ච ස්වභාවය තුල අපි කටයුතු කරන්නට ඕනේ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ භාවනාව මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා බැලුවොත් ඇස මත සිත පීටලා සීය පවත්වනකොට මේ ඇසේ තියෙන කෙලෙස් ස්වභාවය ක්‍රමානුකූලව නිරෝධ වෙලා පියවරෙන් පියවරට ඒ සිතේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා ලස්සන කාන්තාවක් දකින්නකොට රාගික ඇඟින් ඇති වෙන්නේ ඒ දැකපු රූපේ නිසා සිත කැළඹුණ නිසා නේද? තරාකාරය දැක්ක ගමන් විදිර පීඩණය වැඩි වෙලා කය වෙවුලන්නේ ඒ රූපේට සිත කැළඹුණ නිසා නේද? අම්මා තාත්තා දකින්නකොට අපේ දරුවා දකින්නකොට අපේ කයේ මෛත්‍රිය වැක්කිරෙනවා වඩා ගන්න හිතෙනවා උදව් කරන්න හිතෙනවා ඇයි ඒ රූපේ නිසා සිතේ වෙනසක් ඇති වුණ නිසා නේද මිනිස්සු කොච්චර පාර යනවද කවදරි අපි කලබල වෙලා තියෙනවද අනේ මේ මිනිස්සු වැස්සට આવුවේ කුඩයක් පූජා කරන්න ඕනේ අවස්සලා මේ මිනිස්සු බස් එකේ යනවා රෑ වෙයිද දන්නේ නැහැ ගෙදර යන්න බැරි වෙයිද දන්නේ නැහැ ත්‍රිවිල් එකට කීයක් හරි දෙන්න ඕනේ කියලා අපට එහෙම හිතනවද? අනේ පව් මේ මිනිස්සු මේ අවලාවේ ගමන් යනවා වෙලාවට බස් එක අම්බයිද දන්නේ මේ මිනිස්සු මෙතන නවත්තලා ඊට උදේ යවන්න ඕනේ කියලා අදාසක් පාළ වෙන්නේ නැහැ හේතුව ඒ මිනිස්සු අපේ නෙමෙයි අපේ පෙර භවයේ මව්වරු පියවරු නෙමෙයි පෙර භවයේ අපේ දරුවෝ නෙමෙයි තථාගතයන් වහන්සේගේ ශාසනයේ හරියත් බෝධියටපත් වෙන්න ඉපදිච්ච උතුම් මිනිසා ජීවියෙක් නෙමෙයි කියලා මිත්‍යා දෘෂ්ටි අපි තුල පවතිනවා කිසිම අනුකම්පාවක් නැහැ. හැබැයි අපේ දරුවේ කවිලාවේ යනවා නම් උඩ පැනපැන කෑ ගන්නවා මෙයා අතරමං වෙයි ආවල් තැනින් පස්සේ යන්න බැරි වෙයි මෙයා අසරණ වෙයි මෙයාට එහෙම වෙන්න දීලා බෑ කවුද මේක කළේ ප්‍රමාදුනේ කවුද ගෙන්නන්නේ කට්ටියට හොඳට බනින්න ඕනේ මේ දරුවට එහෙම වෙලා බෑ මෙයා මගේ එහෙනම් මේ චක්කුව දිහා බලන්න මේ චක්කුවට පේන රූප නිසා ඇතිවෙන ක්ලේශ ධර්මයේ බලන්න ලෝභය, ද්වේෂය, මෝහය, වෛරය, රාගය, ක්‍රෝධය රජ කරනව නේද? රටේ නෙමේ රජ්ජුරුව ඉන්නේ ඇහි. රටේ රජ්ජිරුවෝ කිරිපිටිවල මිල වැඩි කරනවා ආල් මිල අඩු කරනවා ආල් ගන්න හැමෝටම පාන් ගෙඩිය ගන්න නිකන් දෙනවයි කියලා රට පාලනය කරන්නේ රජ්ජිරුවෝ කියලා කිව්වට මේ බම්බයක් විතර උස තියෙන මේ රට පාලනය කරන්නේ මේ ඇස කියන රජ්ජිරුවෝ රජතුමා ඉන්නේ චක්කුවේ එහෙනම් ඇසෙන් පේන පේන විදියට සිත වෙනස් වෙනවා නම් මේ ඇසේ තියෙන පීඩණය අඩු කරනකොට සිතයි ඇසයි එකට එකතු කරලා දෙකේම පීඩණය අඩු කරනකොට අඩු වෙන්නේ මොකවත් නෙමේ චිත්ත වීතිය. අපේ සිතවිලි වල ගණනය අඩු කරලා ක්‍රමානුකූලව සෑම චෛතසිකයක්ම නිරෝධ වෙනකොට අපට මේ ලෝකයේ ගොඩාක් දේවල් නිරෝධ වෙලා වටිනාකම් නිරෝධ වෙලා බලාපොරොත්තු නිරෝධ වෙලා ඇලීමේ ස්වභාවය නිරෝධ වෙලා ගැටීමේ තරහා නිරෝධ වෙලා මුලා වෙන ප්‍රතිසතය අඩු වෙලා හැම දේ තුලම පරම සත්‍ය පේනවා ගණ්ඩ කිසිම දෙයක් මේ ලෝකේ නෑ දෙන්න දෙයක් තියෙනවා රාත් වෙලා නැති නිසා ඒ තමයි මගේ කර්මය මේ දකින හැම දේ තුලින්ම මම දානයක් දෙනවා දාන පාරමිතාව පුරනවා මොනවද මන් දෙන දාණය මේ සෑම ගසක් දිහා බලනකොට නාමයක් රූපයක් දිහා බලනකොට සත්‍යයක් බලනකොට මාගේ ප්‍රාණ ශක්තිය ඒ සත්‍යයාගේ කයට ඒ ගස්වලට වදිනවා මාගේ ප්‍රාණය මන් දන් දෙමි මාගේ ශක්තිය මන් දන් දෙමි මා දාන පාරමිතාව පුරමි මේක තමයි මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් වඩන යම් කිසි උත්මයෙක් මේ ලෝකේ ඉන්නවා නම් එයා මේ ලෝකෙ දිහා බලන මානසිකත්වය එයා සෑම මොහොතෙම දන් දෙනවා එයාගේ චේතනා මේ ලෝකේ හැම මොහොතෙම එයා දන් දෙනවා එයාට පේනවා අනේ මේ ලස්සන පරිසරයේ මං ඉන්න ඕනේ එනනම් මේ ලස්සන පරිසරය මට පූජා කරපු මගේ කර්මයට ස්තුතියි ඒ කර්මයට මේ පින් අනුමෝදන් වේවා බලන්න යා ඉපදීමට හේතු අදාගත්තේ නැහැ. ලස්සන පරිසරයේ හම්බෙච්ච ගමම්ම එයා ගොඩාක් ප්‍රඥාවන්තයෙක්. සසරේ හැමදාම ಗುಣ වඩපු කෙනෙක්. එයා දැනගත්ත මේ ගස්කොළ දිහැලි දැක්කාම මම මේකට බැඳෙනවා. මේක ලස්සනයි. ඒ නිසා එයා සාදුකාරයක් දුන්නා. මේ ලස්සන පරිසරය මට දායාද කරපු මගේ කර්මයට මේ පින් අනුමෝදන් වේවා. කර්මය නිරෝධ වෙලා නිවනින් සැනසෙන්න මේ පින් අනුමෝදන් වේවා කියනකොට කර්මය අරියත් බෝධියෙන් පිරිනිවන් පානවා. ඒ කියන්නේ මෙයා ඊට කලින් පිරිනිවන් පානවා. එහෙනම් කර්මය ඉපදෙන නිසා තමයි දුක් විඳින්න මේ සතා ඉපදෙන්නේ. එනම් කර්මය නිවන් දක්කපු කෙනා කර්මය නවත්තපු කෙනා එයත් මේ ලෝකේ නැවතිච්ච කෙනෙක්. අන්න බලන්න එයා මේක තුලින් ප්‍රඥා පාරමිතාව පුරණටි දාන පාරමිතාව සීල පාරමිතාව භාවනා පාරමිතාව නෙක්කම්ම මුදිතා වීරිය කියන පාරමිතා ඔක්කොම ටික තියෙද්දී යහල තලයකක් වඩනවා ප්‍රඥා පාරමිතාව චක්කුවෙන් දැක්කා දැක්ක ගමන් පළවෙනි පාරමිතාව පිරුවා දාන පාරමිතාව සංසාරයේ පුරුදු හැමදාම දන් දීලා හැමදේම දන් දීලා ඒ පුරුද්ද වැඩි නිසා ඒ උත්තමයා දැක්ක තැනින්ම පළවෙනි දාණය දුන්නා කර්මයට දන් දුන්නා බලාපොරොත්තු නැතුව ප්‍රාණය හැම දෙයකම දානයක් වශයෙන් ආයෝජනය කළා හැම පාරමිතාවක්ම පුරපු නිසා කෙලින්ම ප්‍රඥා පාරමිතාව එතනට අඬගාගෙන ඇවිල්ලා එතන ිටවලා ප්‍රඥාව පුරනවා. එහෙනම් චක්කු ප්‍රසාදය කියලා කියන ධර්මතාවය මේ ලෝකයේ 84000ටත් එහාට ගිය ධර්මතාවයක්. පිටසක්වල ජීවින්ට පවා නිවන් දක්වන්න සුදුසු ධර්මතාවයක්. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ මේ තරම් උත්තරීතර චක්කුවක් අපට ලැබිලා ඒකේ ප්‍රසාදේ නම් වූ කර්මයකුත් අපට පූජා වෙලා ඇයි අප ඒක අනිසි ලෙස පාවිච්චි කරන්නේ පීයෙන් අපට දානයක් සූදානම් කරන්න පුළුවන් පීයෙන් ජීවිතයක් විනාශ කරන්නත් පුළුවන් අපි කල යුත්තේ සත්පුරුෂ දානයක් සූදානම් කරන එක මොකද්ද මේ සත්පුරුෂ දාණය හැමදේම දන් දීලා නිරෝධ කරන එක ඇස මත සිත පිහිටා සීය පවත්වනකොට මේ සිත මේ ඇසෙයි නිවෙනකොට සිත නෙමේ නිවෙන්නේ ඇසත් එක්ක සිත නිවෙන්නේ එහෙනම් අපි හිතාගෙන ඉන්නවා ඇස වෙනම නිවන්න ඕනේ සිත වෙනම නිවන්න ඕනේ දෙක වෙන වෙනම නිවන්න පුළුවන් ක්‍රමයක් මේ ලෝකේ නැහැ ඇයි නැත්තේ සිත කියන්නේ වෙනම තරංගයක තියෙන එකක් ඇස කියන්නේ වෙනම පීඩණයක තියෙන එකක්. එහෙනම් අපට නිවන්න පුළුවන් එකම ඉන්ද්‍රිය මේ ආයතන අය තුල සිත. එහෙනම් අපට නිවන්න පුළුවන් ඉන්ද්‍රිය රැගෙන ඇවිල්ලා නිවන්න බැරි ඉන්ද්‍රිය මත පීඩවලා දෙක එකටපත් කරලා එයා නිවනකොට එයාත් එක්ක මෙයා නිවෙනවා. එහෙනම් පඬිතියෝ ආශ්‍රය කරන්න කරන්න බාලයාගේ උම්මත්තක ස්වභාවය අතුරුදාන් වෙලා ගුණයාපත්කමින් පිරීලා එයා මේ ලෝකය තථාගතයන් වහන්සේ දකිනවා වාගේ දකිනවා එහෙනම් අසත්පුරුෂ බාලයා කියන මේ චක්කුව රාගයෙන් ලෝභයෙන් වෛරයෙන් ద్వේෂයෙන් පිරිච්ච මේ චක්කුව සිතනම් වූ පඬිතයා රැගෙන විත් ඒකේ පීඨවලා එයාව නිවනකොට අන්න අයයි බාලයා පඬිතයාගෙන් දැනුම ලබලා එයා ගොඩාක් ප්‍රඥාවෙන් පිරිණිවෙනවා. එහෙනම් චක්කු භාවනාව කියලා කියන්නේ අපගේ සිත නිවා ගන්න ලැබිච්ච කමඨාන අපගේ ಗುಣධර්ම වඩන්න ලැබිච්ච කමඨාන දස පාරමිතා සම්පූර්ණ කරන්න ලැබිච්ච කමඨාන අසමත සිත පීඨලා අපි නැවත නැවත සිය පවත්වනකොට අපට පේනවා තාම ඇස් අරිනකොට මට මේ ලෝභ දේශ පේනවා තාම අඩුපාඩු මන් තුල පවතිනවා මා කොහොමද මේ කමටහන වඩන්නේ මට වැටහෙන්නේ තථාගතයන් වහන්සේ මට උදව් කරන්න භාග්‍යතුන් වහන්සේගේ බුද්ධානුභාවය මේ විශ්වයේ පවතිනවා නම් සෑම මොහොතක් ගානේ ඒ තථාගතයන් වහන්සේගේ මහා කරුණාවේ තරංගය මේකේ පවතිනවා නම් අපට උන්වහන්සේගේ අනුකම්පාවේ කාන්ත වශයෙන්ම තියෙනවා. එනම් භාග්‍යතුන් වහන්සේ මේ අසමත සිත පිළිතලා මං කොච්චර භාවනා කළත් මගේ ඇස නිවෙන්නේ නැහැ. තාම රාගයේ තියෙනවා ද්වේෂය, ලෝභය තියෙනවා. මට අනුකම්පා කරන්න කියනකොට වාග්යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ නිවීම තරම් සුවයක් නැහැ කියලා. එහෙනම් මානෙනි නිර්වාණයට කටයුතු කරන්න මොකද්ද මේ ධර්මතාවය කියලා බලනකොට නිවීමෙන් පමණයි නිදාස තියෙන්නේ. එහෙම නැත්නම් අනිත් හැම දෙය තුළම පැවැත්මක් තියෙන්නේ. එහෙනම් මම ඇස මත සිත පීටලා නිවුනද ක්‍රියා කළාද කියලා බලනකොට අපට පේනවා අපි ක්‍රියා කරලා සිත කම්පනයක් වශයෙන් පවතිනවා පීඩනයක් වශයෙන් පවතිනවා භ්‍රමණයක් වශයෙන් පවතිනවා මුළු චක්කුව පුරාම කම්පනයකින් සැලවීමක් පවතිනවා එහෙනම් මේක නිවුනොත් තමයි පරම සුවය හම්බෙන්නේ එහෙනම් ඒ කම්පණයට සිත පීඩනවා බලන්න ඉස්සෙල්ලාම චක්කුවේ සිත පීඩෙව්වා චක්කුවේ සිත පීඩවලා චක්කුවයි සිතයි එකට එකතු කළා පසුව චක්කුව වෙනම සිත වෙනම නෑ දෙකම එක වුණා සිත මත සිත පීඩෙව්වා සිත මත සිත පීඩවලා ඒ සිතේ ක්‍රියාකාරීත්වය මත සිත පීඩෙව්වා ඒ සිතේ ක්‍රියාකාරීත්වයේ පීඩණය මත සිත පීඩැව්වා. ඒ පීඩණය ක්‍රමානුකූලව අඩු කරගෙන අඩු කරගෙන අඩු වෙලා දැන් ගොඩාක් අඩු වෙලා පොඩි කම්පනයක් පවතිනවා. පුංචි සැලවීමක්. ඒ කම්පණය මත සිත පීඩැව්වා. ඒ කම්පනයත් අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා 1.90කටපත් වුණා. ඒ කියන්නේ දැනටමත් සිත ඩෙල්ටා නැවතිලා ඒ එක අණුව මත සිත පීඩෙව්වා. ඒ අණුවේ පීඩනයක් පවතින නිසා තමයි ඒ අණුවක් වාගේ ඉදිකට්ට තුඩක් වාගේ ඇනෙනවා වාගේ දැනෙන්නේ. එහෙනම් ඒ දැනෙන ධාරිතාව මත සිත පීඩවලා ඒ ධාරිතාව ක්‍රමානුකූලව අඩු කළා. අඩු වෙලා අඩු වෙලා ධාරිතාව අඩු වෙලා නිකම්ම නිකං අණුවක් වදිනවා වාගේ දැනෙනවා. ඒ දැනීම මත සිත පීඨෙවුවා. දැනීම කියලා කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ සිත කියන්නේ තුනම එකයි. අන්න දැන් එයා නිරෝධ වෙන්න ළඟයි. ඒ දැනීම මත සිත පීඨවලා දැනෙන්නේ නැතුව ගියා. ඇයි? දැනීමයි සිතයි කියන දෙක එකට එකතු කළාම දැනීම අතුරුදාන් වෙලා සිත පැවතුනා. ඒ කියන්නේ එයා Nirodha Samapattiyටපත් වෙලා චක්කුව තුලින් ලෝකේ නැවතිලා බඩගිනි හැදෙන්නේ නැහැ. වයසට යන්නේ මරණයක් නැහැ. කර්ම පරිසම් දෙන්නේ ඒමම නැවතිලා ගාක් ගලක් වාගේ නිරෝධ සමාපත්තියටපත් වෙලා ඒ උත්තමයා එනං චක්කු ප්‍රසාදය අසමත සිත පීටලා සිය පවතනවා කියන්නේ මේ ලෝකයේ තියෙන සෑම ධර්මතාවයක්ම අවබෝධ කරන්න පුළුවන් තථාගත නිර්වාණ පණිවිඩයක් අමතාන මේ අවබෝධය නැතුව අපි මේ ඇස් දෙක මොන වගේ අනවශ්‍ය දේවල් වලට පාවිච්චි කළාද මේ ඇසේ තියෙන රූප නිසා අපි මොනතරම් දුක් විඳිනවද අදෙන් පස්සේ මේ චක්කුවේ සිත පීඩනකොට ගොඩාක් කල්පනාකාරී වෙන්නට ඕනේ දාණය පිණිසයි චක්කුව අරින්නේ නැතුව කිසිම හේතුවකට තාපසයෙක් ඇස් අරින්නේ එයා භාවනා යෝගියෙ ඉඳලා ඉඳලා සති ගණන් ඉඳලා යාට හිතෙනවා දානයක් දෙන්න ඕනේ දානේ දෙන්න මං ඇස් අරින්න ඕනේ කියලා ඇස් අරිනවා සතියක් විතර භාවනාවෙන් එකතු කරපු ප්‍රඥාව සතියක් විතර භාවනාවෙන් එකතු කරපු චිත්ත ශක්තිය තරංගයක් වශයෙන් ආලෝකයක් වශයෙන් ඇස් වලින් මේ සියලුම ඇස් ගස් වලට ආයෝජනය කරනවා එකතු කරනවා එහෙනම් ගාක් දියා බලලා සුවපත් වේවා සුවපත් වේවායි කියලා ඇතුලෙන් ප්‍රාර්ථනා කරනකොට ඇසට ඇසින් ගා දකින්න නිසා මේ ඇස් දෙකෙන් අර තරංගයෙන් වැදිලා ගා සුවපත් වෙලා මල් පීදිලා ඉනාවෙවි ඉන්නවා සාප වේවා සාප වේවා කියලා බලනකොට ඒ සාපේ ඇස් වලින් ගිල්ලා අර ගාට වැදිලා ඒ ගහේ තියෙන මල් ටික පර වෙලා ලොකු ලොකු අතු බලාගෙන ඉද්දි කඩාගෙන වැටෙනවා පොල්ගා දෙකට පැලෙනවා එනම් මේ ලෝකේ ඇස් වලින් යන තරංගය පිළිබඳව අපි ගොඩාක් සීය පවත්වන්න ඕනේ විද්‍යාව කියනවා මේ කායික ශක්තිය තරංගයක් වශයෙන් එළියට ගිහිල්ලා මේ ගස්වලට වැඩිලා පරාවර්තනය වෙලා එනවයි කියලා. එනම් විද්‍යාවට එකක් වැරදුනා. විද්‍යාව දන්නේ නැහැ තාපසයෙක් මේ ලෝකේ දකින්නේ කොහොමද කියලා. විද්‍යාව දන්නේ නැහැ මුනිවරයෙක් මේ ලෝකේ දකින්නේ කොහොමද කියලා. විද්‍යාව දන්නේ නැහැ රිසීවරයෙක් මේ ලෝකේ දකින්නේ කොහොමද කියලා විද්‍යාව දන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ශාසනයේ රාතෙක් මේ ලෝකෙ දිහා දකින්නේ කොහොමද කියලා අපි ආණ්ඩ කැමති තරංගයක් මේ ලෝකේ හැම තරංගයකටම මේක යනවනම් ගියේවා කොහොමද එන්නේ මෙතන ඉඳලා එංගලන්තය මෙනේ කළා බලන්න ඒකං චරන් දුරං ගමං අසරීරං ගුවාසයන් නම් ඒ එක සැනයකට මේ තරංගය එංගලන්තෙට ගියා නම් මේ ඉලෙක්ට්‍රෝන ස්වභාවය පෝට්‍රෝන වෙලා නියුට්‍රෝන වෙනකොට මේ තරංගයේ තියෙන අණුවල ක්‍රියාකාරී ස්වභාවය අඩු වෙනකොට ඒ ස්වභාවය අවම වෙලා නවතිනකොට නැවතෙන්න පුළුවන් කමක් නෑ නේද? එහෙනම් වාහනයකට තෙල් ගාගෙන යනවා යනවා ඉවරයක් නැහැ. තෙල් ඉවර වුණා. එතන වාහනේ නැවතෙනවා නැවත වාහනේ එන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් එංගලන්තෙට ගිහිල්ලා මේක ආවේ කොහමද? මෙයා ආවේ නැහැ එතනම හිටියේ. එහෙනම් මේක විද්‍යාවට අවු වෙලා නැහැ. විද්‍යාව හිතන්නේ මේ තරංගයේ ගිහිල්ලා ගාට වැඩිලා ආවල් රටට වැඩිලා ආවල් ලෝකෙට වැදිලා මේක නැවත එනවාය කියලා නෑ. මේ තරංගේ යනවා විතරයි එන්නේ නෑ. මේ අණු භ්‍රමණය වෙලා මේ චිත්ත වීතියේ තියෙන අණු වල කම්පණයෙන් විසිරෙන තරංගය ඊළඟ අණුවට වැදිලා ඒකේ භ්‍රමණ වේගය වැඩි වෙලා ඒ අණුව ඇති වෙන තරංගය විසිරීලා ඊළඟ අණුවට වැදිලා ඒ අණුවේ භ්‍රමණ වේගය වැඩි වෙලා ඒකෙන් තරංගයක් විසිරීලා ඊළඟ අණුවට වැදිලා අණුවෙන් අණුවට අණුවෙන් අණුවට කෙලින්ම ගෙයින් එන්ගලන්තයට හරි අපි කැමති තැනට හරි ගෙයින් වැදිලා එතනින් වැදුණා කම්පණය නිසා පළවෙනි අණුවට ඒක වැදිලා ඒක භ්‍රමණය වෙලා ඒකෙන් තරංගෙ විසිරිලා දෙවෙනි එකට එතිලා ඒකේ භ්‍රමණය වේගය වැඩි වෙලා ඒ තරංගෙ විසිරිලා ඕම අණුවෙන් අණුවට අණුවෙන් අණුවට නැවතෙන්නේ එහෙනම් මේක යන ක්‍රමවේදයයි එන ක්‍රමවේදයයි අතර අපි බලනකොට අපට පේනවා මේ සෑම දෙයක්ම යවන්න ක්‍රමේ තියෙනවා. ගණ්ඩත් ක්‍රමේ තියෙනවා. ගන්න නැත්තම් දාණය. ගත්තොත් අදින්නා දාණය. එහෙනම් මේ චක්කුව තුළ මේ ප්‍රඥාවෙන් යුක්තව මේ ලෝකෙ දිහා බලනවා. සෑම මොහොතක් ගානේ මන් දානයක් දෙමි. එහෙනම් මා එකතු කරපු ශක්තිය මා භාවනාවෙන් එකතු කරපු ප්‍රඥාව මම මේ ගස්වලට ආයෝජනය කරමි. කිසිම බලාපොරොත්තුවක් නැතුව ආයෝජනය කරමි මේ ඉස්සරහා තියෙන ගාට මාගේ ප්‍රඥාව අනුමෝදන් වේවා මාගේ කායික ශක්තිය අනුමෝදන් වේවා මාගේ ಗುಣධර්ම අනුමෝදන් වේවා මාව තුළ තියෙන තැම්පත් භාවය ඉවසීම යටහත්පාත්කම අනුමෝදන් වේවා කියලා මේ ගස්කොළන් වලට මේ සියලුම ಗುಣධර්ම ආශිර්වාදයක් වශයෙන් එයා බෙදලා දෙනවා දන් දෙනවා දාන පාරමිතාව පරිපූර්ණ කරලා නැවත දැහැස් වසා ගන්නවා. ඒ උත්තමයන් වහන්සේ වැඩහින්න තැනකට ඒ කුටියට තවත් කෙනෙක් ඇවිල්ලා වාඩි වුණාම ඒ හැම දේ තුලම ප්‍රඥාවට සිතවිලි පාළ වෙනවා. ඉවසීම වැඩි, යටාත්පාත්කම වැඩි. ඇයි මේ හැම ගස්කොළන් වල ඥානවල තියෙන්නේ ඉතිරිලා යන තරංගේ ಗುಣධර්ම අර තාපසයල් විසින් ආයෝජනය කරලා එහෙනම් ඒවා දිහා බලනකොට මේ යෝගාවචරයාට ඒ සිටිවිලිම පාළ වෙනවා. ඒ අදහස්ම පාළ වෙනවා. ඒ මානසිකත්වයම නිර්මාණය වෙනවා. එහෙනම් මේ ලෝකේ චක්කුව කියලා කියන්නේ අපේ දසපාරමිතා පුරන්න අපට ලැබිච්ච ආයතනයක්. එහෙනම් චක්කුව තුලින් අපට පුළුවන්කම තියෙනවා මේ ලෝකේ සෑම කටයුත්තක්ම නිමා කරලා දාන්න. එහෙනම් අද ඉඳලා අපි දාණය චක්කුව තුලින් පුරමු. දානත් පාරමිතාව පරිපූර්ණ කරමු. එහෙනම් හැම දෙයක්ම දකින්නකොට දැක්කේ මොනවද කියලා බලන්න එපා. මාගේ ශක්තිය මේ ગાට ආයෝජනය වෙනවා ગાට විශාල ආශිර්වාදයක්. මාගේ ಗುಣධර්ම මේ ගස්කොළන් වලට ආයෝජනය වෙනවා ඒක විශාල ආශිර්වාදයක්. ඕනම මිනිසෙක් අපි ළඟට ආවට කමන්නේ නැහැ. ඒ සෑම මිනිසයා දිහා අපි දකිනකොට අපේ ශක්තිය ඒ මිනිසයාට ආයෝජනය වෙනවා. ඒක විශාල ආශිර්වාදයක්. එහෙනම් මේ විදියට මේ ලෝකේ සෑම රූපයක්ම අපි දෙන දානයක් හැම රූපයකම අපේ ಗುಣ අපි ආයෝජනය කරන්නට ඕනේ හැම කෙනාට මේක ආශිර්වාදයක් කරන්නට ඕනේ එහෙනම් චක්කුව තුලින් නිරෝධ සමාපත්තියට සමවැදිලා අපට Nirodha Samapattiye සුවේ වින්දනය කරන්න පුළුවන් මාස ගණන් ආහාර පාන වලින් තොරව ඒ පරියන්කෙන් විවේක සුවෙන් ඉන්න පුළුවන් කයට වේදනාවක් නැහැ දුකක් නැහැ කිසිම අරමුණක් සිතවිල්ලක් නැහැ කොච්චර ප්‍රීතියද කියලා කිව්වොත් කිසිම භාෂාවකින් හොයාගන්න බෑ ඒ සුඛය නිර්වචනය කරන්න වචනයක් හැපිනස් කියලා කිව්වාම ඒක ඒකට සමාන නෑ කියලා ඉතින් ඇයි ඇතුලේ සිතේ තියෙන ඒ වින්දන සුවය අර වචනෙන් කිව්වට ඒකට සමානකම සිත අනුමත කරන්නේ enjoyment කියලා කිව්වට ඒක තුලින් බෑ rejoice කියලා කියනවා මොන වචනේ මොන විදියට මේක ගෙනල්ලා දුන්නත් අපට කියන්න බෑ මේ පරම සුඛයට සමාන වචනයක් මේ ශබ්දකෝෂවල තියනවද කියලා. එහෙනම් තපස්වර වශයෙන් අපි සාමාන්‍යයෙන් හැමෝම මේ පරම සුඛයට සමවැදිලා නිරෝධ සමාපත්තියේ ඉඳලාම බලන්න ඕනේ මෙන්න මේක වෙන්න ඇති නිරෝධ සමාපත්තියේ සුවය හේතු ඒක දැක්ක කෙනෙකුට විඳපු කෙනෙකුට කියන්න තේරෙන්නේ ඒක කියන්න තේරෙන කෙනෙක් ඒක කවදාවත් ඉඳලා නැහැ හේතුව එයා ඒක හරියටම විස්තර කරනවායි කියලා කියන්නේ එයා විඳලා නැහැ. ඒ නිසා තමයි එයාට ඕන ඕන වචන වලින් කියන්න පුළුවන්කම තියෙන්නේ. අරියට සුවේ විඳ කෙනා ඒක විඳපු දේ එයා අත්දැකීමෙන් දන්න නිසා එයා දන්නවා මේක වචනයක්වත් මේකට නිර්වචනයට ගැලපෙන්නේ එහෙනම් එයාට නිර්වචනය කරගන්න බෑ. එහෙනම් චක්කු ප්‍රසාදය කියලා කියන්නේ අපට ලැබිච්ච ලොකු ආශිර්වාදයක්. මේ ලෝකයේ සෑම රූප ධර්මතාවයක් තුළින්ම නිරෝධ වෙන්න සෑම රූප ධර්මතාවයක් තුළම තියෙන කෙලෙස් වලින් නිදහස් වෙන්න. එහෙනම් අද හිඳලා පඤ්ඤා පාරමිතාව අපි මේ චක්කුව තුළින් පුරමු. ඇස මත සිත පීඨා සීය පවත්තලා අපේ චක්කුවේ තියෙන නිරෝධ ගාමිනීත්වය දවස ගානේ වැඩි කරමු. මේ ලෝකේ අපේ ඇස් දෙක අපට නිවන් මාර්ගයක් විය යුතුයි. අපි වඩන අවසාන කමඨාන විය යුතුයි. මේ ඇස් දෙක නිසා මට ජාති ජරා භව කෝටි ගණන් ඉපදුනා. මේ ඇස නිසාම මේ භවයේ අවසාන භවය වෙන්න යනවා. මාගේ නිත්‍ය පරිණිරවාණය ඇස තුලින්ම මං හදාගන්න යනවා. අන්න බලන්න එදා බාලයෙක් වශයෙන් තිබිච්ච ඇස් දෙක අද පඬිතියෙක් වෙලා ඒ පඬිතියා සේවනය කරපු නිසා අපේ විමුක්තිය අපට ලැබිලා එහෙනම් ඇස මත සිත පීඩා සිය පවත්වමු ජීවිත කාලෙම සිය පවත්වමු සෑම මොහොතක් ගානේ සිය පවත්වමු අපි දකින සෑම රූපයක් තුළම නිරෝධගාමිනී ප්‍රතිපදාව අපි පුරුදු පුහුණු කරමු දකින හැම රූපයක්ම නිරෝධ වේවා හැම රූපයක් තුළම කර්ම ඇති නොවේවා සෑම රූපයක් තුළම මාගේ විමුක්තිය සැලසේවා කියන අවබෝධය මේ ඇස මත තියෙන්න ඕනේ. මා දකින්නේ වෙන මොකවත් නෙමෙයි. මට නැවත ඉපදෙන්න කර්මයක් මන් දකින්නේ. මා විසින් මොනවද දැක බලා ගත්තේ? මා විසින් දැක බලා ගත්තේ නැවත ඉපදিলা දුක් විඳින්න කර්මයක්. එහෙනම් ඇස මුල් කරගෙන ඉපදෙනවද? ඇස මුල් කරගෙන rahat වෙනවද? Taman සතු වගකීමක්. ආර්ය ශ්‍රාවකයා ඇස නිසා ඉපදෙන්නේ ඇස නිසා පිරිණිවන් පානවා. එහෙනම් මේ ලෝකයේ ගොඩාක් දේවල් දැකලා මේ කුණු ගොඩවල් ඔක්කොම ටික අපි මේ ඇසේ ගොඩ ගැව්වා. මේ චක්ක ප්‍රසාදය කියන්නේ මේ ලෝකේ කවදාවත් නිරෝධ කරන්න බැරි විශාල ගබඩාවක්. එහෙනම් අපේ සිත ඇස මත පීටලා ඒක තුල තියෙන පීඩනය කම්පනය අවම කරලා මේ ඇසේ තියෙන ක්‍රියාකාරී ස්වභාවය අඩු කරන නිසා මේකේ තියෙන ගොඩාක් රූප නිරෝධ වෙලා යනවා බයිස්රාවිය වෙලා යනවා එහෙනම් මේ කර්ම පිරිසිදු වෙලා බොහොම අලංකාර ආර්ය જાතියේ ඉපදිච්ච ඇස් දෙකක් අපට හම් වෙනවා අපේ ඇස් දෙක අසත්පුරුෂ භවයකකින් ඉපදිලා එනම් මේ ඇස් දෙක කෙලෙස් භවයකකින් ඉපදිලා අස මත සිත පීඨවලා සීය පවත්වලා මෙයාට නැවත ජන්මයක් දෙමු උත්පත්තියක් දෙමු නැවත තථාගතයන් වහන්සේගේ ශාසනයේ ආර්ය ජාතියේ ඉපදෙන්න ඒ අවස්ථාව දෙමු එහෙනම් මේ ඇස අද හිඳලා ආර්ය જાතියේ ඇස් දෙකක් විය යුතුයි. මේ මොහොතේ හිඳලා හැමදේම යහපත් ලෙස පේනවා දකින්නේ නැහැ දැක්කොත් ක්‍රියාපදයක් පෙනුනා කියන එක ක්‍රියාපදයක් නෙමෙයි හේතු එක පෙනිලා දැක්කා කියන්නේ වොමනාවෙන් එක දැකලා එහෙනම් අද හිඳලා ක්‍රියාපද අදන්නේ නාමපද විතරයි අදන්නේ තේන දේවල් දියා බලාගෙන ඉන්නවා මොකවත් වමනාවෙන් දැක බලා ගන්න. එනම් පේන හැම දෙයක් තුලම ආශිර්වාදයක් වශයෙන් කයේ ශක්තිය අපේ ප්‍රඥාව ගුණධර්ම හැම දෙයක්ම දානයක් වශයෙන් ආයෝජනය වෙනවා. පේන පේන හැම තැනම මට සුබ සිද්ධ වෙනවා. පේන පේන හැම තැනම දසපාරමිතා පිරෙනවා. පේන පේන හැම තැනම මම දානයක් දෙනවා බලන්න මේ ලෝකේ ජීවත් වෙන සෙනෙහස් සෙනෙහ ගානේ මොනතරම් සන්තෝෂයක් මේ සිතට දැනෙනවද අනේ මේ තරම් සුන්දර ලෝකයක මං ඉපදුනා නම් මම මොනතරම් වාසනාවන්තද මේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකත්වය මොනතරම් ශ්‍රේෂ්ඨ වරමක්ද ආශිර්වාදයක්ද මට එහෙනම් මගේ සීවරේ දිහා බලනකොට මේ කයේ තින සීවරේ සන්තෝෂේ දරා ගන්න බැරි තරම් මේ මානකමේ සන්තෝෂේ දරා ගන්න බැරි තරම් උපසම්පදාවේ ප්‍රීතිය කියලා නිම කරන්න බැරි තරම් හේතුව මේ හැම දේ තුලින්ම හැම මොහොතෙම ಗುಣධර්ම වැඩෙන නිසා එනම් මේ ගස් කොළන් වලට අපේ ශක්තිය සිටිවිලි වලින් ආයෝජනය කරමු මේ ගස් කොළන් වල පැවැත්ම වැඩි වෙනවා ගොඩාක් දලු දානවා මල්ලට ගන්නවා ගස් කොළන් සන්තෝෂයෙන් ඉන්නවා ඇයි ඒගොල්ලන්ට අමතරව ප්‍රාණ ශක්තියක් ලැබෙනවා එහෙනම් අපේ ප්‍රාණ ශක්තිය මේ ගස් කොළන් වලට ආශිර්වාදයක් වෙන්නට ඒ විදියට දානයක් වශයෙන් බලන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ කිසියම් කර්මයක් මේ ඇස් වලින් ඇති නොකර ගන්නට වග බලා ගන්නට ඕනේ. මාගේ චක්කුව අදහිඳලා නිරෝධගාමිනී පටිපදාව කිසිම මොහතක කිසිම රූපයක් තුලින් මම නොහිපදෙමි ඉපදීමට කිසිම කටයුත්තක් කර නොගනිමි මේ ප්‍රතිපත්තිය අපි පුරන්නට ඕනේ එහෙනම් චක්කුවේ සිත පීඩනකොට ඒක තුළ තියෙන කම්පනය පීඩනය අඩු කරන්නට ඕනේ සිතිවිලි වලින් රූප පේනවා හේතුව ඇසේ තියෙන සෑම රූපයකම පිටපතක් සිතේ තියෙනවා කනේ තියෙන සෑම ශබ්දයකම පිටපතක් සිතේ තියෙනවා. ආවල් ගායකයාගේ ආවල් සින්දුව කියලා කියපු ගමන් මුල ඉඳලා අග වෙනකන් සින්දුව කියවෙන්නේ නැද්ද වචන වලින්? එහෙනම් කනට දැන් සින්දුව ඇවුන් නැත්තම් සින්දුව කොහෙන්ද ගත්තේ? සිතෙන් ගත්තේ. එහෙනම් මේ කනට ඇතුල් වෙන සෑම ශබ්දයක්ම සිතෙත් තියෙනවා පිටපතක්. දිවේ තියෙන සෑම රසවල පිටපතක් සිතේ තියෙනවා. ඇසේ තියෙන සෑම රූපයක පිටපතක් සිතේ තියෙනවා. එනම් මේ රූප අපි නොබල ඇස් දෙක වැව්වට වෙල පේනවා, පොළ පේනවා, පාසල පේනවා, පෙර ජීවිතයේ සිදුවීම් පේනවා. ඒ කියන්නේ සිතේ රූප ක්‍රියාත්මකයි. එහෙනම් ඇසේ සිත පීටලා ඇස වාගෙන ඉන්න තාපසයාට පේනවා ඇසේ රූප පේන්නේ නැති වුණාට රූප තව තැනකින් පේනවා. එහෙනම් මම පුංචි කාලේ භාවනා කරනකොට ඇසේ සිත පිහිටලා ඉන්නකොට පය දෙකකින් මම ඇස්සරලා කිව්වා අනේ සීයේ ඇස් දෙක වැව්වට රූප පේනවා. අහා ඇස් දෙක වහලා කොහොම මොනවද පේන්නේ? මං කියා ඊයේ දැකපු දේවලුත් පේනවා, පෙරේද දැකපු දේවලුත් පේනවා. සීයා මෙතන ඉන්නවයි කියලා මං දැක්කනේ. වැව්වට පස්සෙත් ඒක පේනවා. ඒක නවත්තන්න බෑ. ඒක එම පේනවා. එතකොට සීයා කල්පනා කරලා එහෙම පේනවා නම් ඒක කොහෙන්ද පේන්නේ? කො මොනවද හිතෙන්නේ? මං කිව්වා ඇසේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ සිතේ තියෙන්නේ. සීයා මට ඔක්කොම බොරුනේ කියලා තින්නේ. ඇස් වාගෙන ඉන්න කිව්වට ඇසේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. සිතේ සිතට ඔක්කොම පේනවා. එයාම දේම දන්නවා. සද්දයක් ඇහෙනකොට කෝපයක් තිබ්බේ මට දැන් තේ හම්බෙලා මේසෙ දැන් තේ තියනවා දැන් තේ බොන්න පුළුවන් එහෙනම් ඒ තේ කෝප හම්බෙන තේ ප්‍රමාණය ඔක්කොම පේනවා එහෙනම් මේ ඇස කොච්චර වාලා තිබුණත් පේනවාමයි අන්ධයත් පේ බලනවා එයාට සාපේක්ෂව එයාට පෙනෙන රූප වලින් එයා දකින්නේ මේ ලෝකයේ හැමදේම කළු පාටින් නම් කළු පාට රූප වලින් එයාට හැම රූපයක්ම පේනවා එහෙනම් යම්කිසි බලලෙක් මේ ලෝකේ නිල් පාටෙන් දකිනවා නම් හැමදේම නිල් පාටින් පේනවා. චක්කුවේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ සිතේ කියලා. අනේ පුතා පුතා මට වඩා දන්නවා. එහෙනම් පුතා ඒක බලලා ඒ සිතේ පේන රූපේ නැති කරලා මට කියන්නකෝ. සීයත් කැමති ඒ රූප නැති කරන ක්‍රමවේදය ඉගෙන ගන්න. පුතා එහෙනම් මට උදව් කරනවාද කිව්වම ඔව් මම උදව් කරනවා. මම මේක ඔයලා බලලා තේරුම් අරගෙන මම සීයට කියන්නම් කියලා. පස්සේ ඇස මත සිත පීටලා සිතයි හැසයි දෙක එකතු කරලා ඇසේ පේන රූපයි සිතේ පේන රූපයි දෙක එකත එකතු කළා එකතු කළාම දැන් ඇසෙන් පේන්නේ සිතෙන් පේන්නේ දෙකම එකයි එහෙනම් ගී ගෙවල් වල ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ හැයි ස්වාමි පුරුෂයා එක විදියකට හිතනවා භාර්යාව එක විදියකට හිතනවා එහෙනම් හතුරා එක විදියට හිතනවා මිතුරා එක විදියට හිතනවා ඒ නිසා ගැටලු හැමදාම නඩු එහෙනම් දෙන්න එක විදියට ඉතුනාම කල්යාණ මිත්‍රයෝ වෙනවා ගිහි ජීවිතේ සතුටදායක වෙනවා එහෙනම් මේ ඇස එක විදියට බලනවා සිත කියන අනේ කැත මිනිස්සයයි එහෙම බලන්නේ කියලා සිත තව විදියකට හිතනවා ක්‍රම දෙකක් ඒ නිසා මේක යුද්ධයක් මාර සේනාව නිර්මාණය වෙලා තින්නේ මේ විදියට මේ බම්බයක් විතර උස තියෙන කයේ මේ මාර සේනාව කියන ත්‍ස්තවාදීෝ නිර්මාණය වෙලා තියෙන මේ විදියට එහෙනම් මාර්යව මන් තමයි හදාගෙන තියෙන්නේ. එහෙනම් ඇස බලන විදියට සිතත් බලනවා නම් සිතට පේන විදියට ඇසට පේනවා නම් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් මිතුරන් අතර යුද්ධයක් නැහැ. ඉස්සෙල්ලාම ඇසයි සිතයි සමගි කළා. දෙන්න එකට එකතු වෙලා එක්කෙනෙක් බවට පත් වුණා. පත් වුණාට පස්සේ ඒ පත් වෙලා පේන රූපය ඒ දෙන්නගේම එකඟතාවය තුළින් ක්‍රමානුකූලව බොඳ කෙරුවා. ක්‍රමානුකූලව නැති කළා. රූප පේන්නේ නැහැ කියන සිතවිල්ලක් ඇති කරලා ඒ සිතවිල්ල මත සිත පීඨවල රූප නැහැ කියන රූපේ මත පීඨවල අර ඔක්කොම රූප ටික නිරෝධ කළා. දැන් මොනවද තියෙන්නේ? කිසිම රූපයක් නැහැ කියන මතකය සදාතනිකව රැඳිලා. එහෙනම් ඒ රූපය තුල රූපයක් නැති නිසා චක්කවේ ප්‍රශ්නයක් ඇති වුන්නේ නැහැ. එනම් ඇසයි සිතයි කියන දෙක එකට එකතු වෙන්න ඕනේ. ඒ දෙක එකඟ වෙලා මිතුරු වෙන්න ඕනේ. කල්යාණ මිත්‍ර සේවනයටපත් වෙන්න ඕනේ. සිත කියන කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරන්න මේ ඇස දක්ෂ වෙන්න ඕනේ. හේතුව භාග්‍යතුන් වහන්සේ කෙනෙක් ආශ්‍රය කෙරුවොත් තමයි ප්‍රඥාවෙන් යුක්ත ධම්මපදයක් යට ආගන්න පුළුවන්. සූකරයා වෙලා ජීවිත කාලෙම මස් කපකප ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ආශ්‍රය කරන්නේ එහෙනම් එයාට තෙරුවන් සරණයි පොළොව පලාගෙන යන්න අවසරයි එහෙනම් මේ ලෝකේ අපේ ඇස් දෙක අපේ සිත නැමැති පඬිතියා සේවනය කරන්න කැමති නැත්නම් අපට කවදාවත් ඈතර වීමක් නැහැ එහෙනම් ඉස්සෙල්ලාම අපේ සිත දන්නව හොඳ නරක යාපත් අයාපත් දේවල් සත්පුරුෂ අසත්පුරුෂ දේවල් ඔක්කොම දන්නවා. එහෙනම් මේ හැමදේම දැනගත්ත මේ ගොඩාක් අවබෝධයේ තියෙන මේ පඬිතයා මේ කල්යාණ මිත්‍රයාට එකඟ වෙන්න ඕනේ ඇස් දෙක දෙන්න එකඟ වුණාට පස්සේ එයාව සේවනය කරන්න ඕනේ. ඇයි මට මේ වගේ රූපයක් පෙන්වන්නේ? අලියෙක් මෙතන නැහැ. ගිය මාසේ දැක්කේ. එයාව මට පෙන්නලා ඇයි මට භාවනාවට බාධා කරන්නේ කිව්වම නෑ. මේම ඉතනකොට ඉතන දෙයට ඔයා සමවදිනවද? ඔයා ඇසමත පීතලා ඉන්නවයි කියන එක තුල ඉන්නවද? ඔයාව තව තවත් ශක්තිමත් කරන්න මම උදව් කරනවා. ඔයා දුර්වලයි. ඔයාව ඉක්මනට දියුණු කරන්න ඕනේ. ඔයා අවුරුදු 3ේදී කොච්චර ප්‍රඥාවෙන් මෝරලාද? ඔයාගේ දක්ෂකම කොච්චරද කියලා ඔයාගේ දක්ෂකම මැනගන්න මම උදව් කරනවා. එහෙනම් මම নানা ප්‍රකාර රූප හදින්දලා පෙන්වන්න දෙපාද කියලා අනකොට ඒ පුංචි දරුවා ඒ ඇසට කියනවා ඕන තරම් රූප පෙන්වන්න ඔයා තරම් කල්යාණ මිත්‍රයෙක් මට නැහැ සිතට කතා කරලා කියනවා දැකපු දේවල් පෙනිච්ච දේවල් තියෙන්න පුළුවන් හැමදේම මට පෙන්නලා උදව් කරන්න මගේ අරමුණෙන් වෙන් වෙන්නේ නැතුව ඒ අරමුණේ ශක්තිමත්ව ඉන්න මාගේ වීරිය වැඩි කරන්න මාගේ සීය වැඩි කරන්න මට උදව් කරන්න ගොඩාක් මං කැමති රූප පෙන්වන්න එතකොට මං ඒ කැමැති වලට සමවදිනකොට මේක අමතක වෙනවා එහෙනම් මං කැමැති රූප පස්සේ අඹාගෙන යන්නේ නැතුව මාගේ හරමුණේ මං ඉන්න ඕනේ කෑම නෑ කෑම හොයාගෙන යන්නේ නෑ වතුර නෑ වතුර හොයාගෙන යන්නේ නිදිමතයි ඇඳ හොයාගෙන යන්නේ එහෙනම් මොනම අවශ්‍යතාවයේ තිබුණත් මා කැමති දේවල් ලක්ෂයක් තිබුණත් කිසිම දෙයක් පතාගෙන යන්නේ නැතුව මාගේ අරමුණේ ඉන්න වීරිය මාව පරිපූර්ණ කරන්න මගේ සිත මගේ ඇස මට උදව් කරන්න මාව ਸਰව සම්පූර්ණ තාපසේ කරන්න කියලා මේ ඇසත් එක්ක සිතත් එක්ක සාකච්ඡා කරනවා මේ විදිහට සාකච්ඡා කරලා කිසිම රූපයකට එයා අසු නොවි කිසිම නාමයකට අසු නොවි ඇසයි සිතයි එකතු කරලා සිත මත සිත පීඨවලා ඒ සිත ක්‍රමානුකූලව නිරෝධ කරලා පීඩනයේ කම්පනය අඩු කරලා එක අණුවටපත් වෙලා ඒ අණුවේ තියෙන වේදනා කම්පනය ක්‍රමානුකූලව අඩු කරලා නිරෝධ සමාපත්තියටපත් වෙනවා එහෙනම් බලන්න මේ ලෝකේ මොනතරම් ශ්‍රේෂ්ඨ අය ඉඳලා තියෙනවද? අවුරුදු දෙකේදී තුනේදී මේ අවබෝධය පාළ වෙන්න මේ වගේ දැනුමකින් යුක්තව චක්කු ප්‍රසාදයේ කර්මය නිරෝධ කරන්න. එහෙනම් අපි මේ තරම් වයසින් වැඩි වෙලා අවබෝධය අධ්‍යාපනය වැඩි වෙලා අපි තාම දක්ෂ නෑ මේක වඩන්න. එහෙනම් චක්කු ප්‍රසාදය මට ලැබිච්ච ආශිර්වාදයක්. තථාගතයන් වහන්සේගේ ධර්මය මට ලැබිච්ච කමඨාණක්. එහෙනම් අද ඉඳලා අසමත සිත පීඨවලා සීය පවත්වමු. පංච උපාදානස්කන්ධය කියන මේ භාවනාව අපි වඩමු. සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ අපට ඉපදෙන්න හේතුව වෙච්ච මේ ධර්මතාවය මේ කර්මය නිරෝධ කරන්න කටයුතු කරමු. එහෙනම් මේ චක්කු ප්‍රසාදය පිළිබඳව ඉහළ තලයකින් ලැබිච්ච අවබෝධය ප්‍රඥාව මේක තුළ තියෙන ක්‍රියාකාරී ස්වභාවය පිළිබඳව අපි ගොඩාක් දේවල් දැනගත්තා අවබෝධ කරගත්තා මේ දැනුම ප්‍රඥාව මේ සිතේ ගබඩා කරගනිමු මේක තැම්පත් කරගෙන නැවත නැවත මේ අවබෝධය මෙනෙහි කරලා මේ ලබාපු මිනිසත් භවය මේ චක්කු ප්‍රසාදය කියන කමඨාන තුලින් ඒකාන්ත වශයෙන්ම නිරෝධ වෙන්න අපට මේ කමඨාන ධර්ම දේශනාව අවවාද අනුශාසනාව අත්දැකීම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්නේ